ආයිබවන් අප හැමෝම ජීවිතේ එක එක දේවල් බලාපොරොත්තු වෙනවනේ. ඒක ඇත්ත. විශේෂයෙන්ම භික්ෂු ජීවිතයක් ගත්තම අරමුණු ගොඩක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සිසු භික්ෂුන්ගේ ගෞරවය, ආදරය දිනා ගැනීම, එහෙම නැත්නම් සිව්පසය පහසුවෙන් ලැබීම වගේ දේවල් ඊට තැහැග ගිහින් මානසික දියුණුව, සමාධිය, ධාන වගේ හරියටම අර විශේෂ හැකියාවන්, අභිඥා වගේ අන්තිමටම ගත්තොත් නිවන වගේ උතුම් ආරමුණ. ඔව් ඔය හැම එකක්ම ඉතින් මට හිතෙන ප්‍රශ්නේ තමයි මේ එක එක දෙයට වෙන වෙනම ක්‍රම වෙන වෙනම පිළිවෙත් අනුගමනය කරන්න ඕනේද? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන්ට දේශනා කරපු ආකංකේය සූත්‍රය. ඒ කියන්නේ කැමති වන්නේ නම් කියන සූත්‍රය. මේකට දෙන උත්තරේ හ්ම්. ඇත්තරම හරිම ගැඹුරුයි වගේම ටිකක් පුදුම සහගතයි කියලා හිතෙනවා. ඔව්. ඒක එහෙමයි. මොකද සාමාන්‍යයෙන් අපි හිතන්නේ එක එක ඉලක්කවලද වෙන වෙනම පාරවල් තියෙන්න ඕනේ කියලානේ. හරියටම. හැබැයි මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ භික්ෂුවක් යම්කිසි යහපත් දෙයකට ඒක අධ්‍යාත්මික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකෙට අදාළ දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙයකට කැමතිනම් ආකංකා කරනවා නම් ඔව් ආකංකා කරනවා නම් ඒ හැම දෙයකටම මුල් වෙන්නේ එකම ශක්තිමත් පදනමක් කියලායි. ඒක තමයි විශේෂත්වය. ඒ පදනම තමයි සීලයේ පිහිටීම. ඒ කිව්වේ අර ප්‍රාතිමෝක්ෂ සම්වර ශීලය වගේ ශික්ෂාපද හොඳින් ආරක්ෂා කරන එක. ඔව් ආපත්‍ති වලට බය වීම කුඩා වරදක පවා. හරියටම යහපත් ඇවතුම් පැවතුම් ඇතිව කුඩා වරදක පවා බිය ඩකිමින් හරිම හොඳින් ශික්ෂාපද සමාදන් වෙලා හික්මීම. ඒක තමයි මුල කියලා කියන්නේ. ඔව් මෙතනදී ඇත්තදම හරිම ගැඹුරු කාරණයක් ඉස්මතු වෙනවා. බුදුදහම පෙන්වා දෙන්නේ බාහිර ප්‍රතිඵල තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ අර සෙස්සු භික්ෂුන්ගෙන් ගෞරවය ලැබීමේ ඉඳලා සමහර විට අර අద్භుතයි කියලා හිතෙන බලයන් දක්වා. 이르දිවිද්ද වගේ? යෝ අන්තිමටම නිවන දක්වාම මේ හැම දෙයකම යතුර තියෙන්නේ වෙනස් වෙනස් ක්‍රමවල නෙවෙයි. එහෙනම් කොහේද? ඒක එකම අභ්‍යන්තර ශික්ෂණයක එකම මූලික පදනමක. ආ ඒක තමයි ඒකට කතාව. ඔව්. ඒ මූලික පදනමට තමයි අර මුලින් වගේ සීලය සම්පූර්ණ කිරීම, ඒ කියන්නේ කය, වචනය හොඳට සංවර කරගන්න එක. හරි. ඊළඟට සිත එකඟ කරගැනීමට নিরතුරුවම යෙදෙන එක, ඒ කියන්නේ සමාධිය දියුණු කරන එක. හ්ම්. චිත්ත සමාධිය. ඔව් ඒ වගේම ධානවලින් බැහැර නොවී ඉන්න එක, ඒ කියන්නේ ගැඹුරු මානසික ඒකාග්‍රතා තත්වයන් පවත්වාගෙන යන එක. ඒකත් වැදගත්. ඊළඟට විදර්ශනා වැඩිම, ඒ කියන්නේ ලෝකයේ ඇත්ත ස්වභාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ නුවණින් දකින්න එක. ප්‍රඥාව දියුණු කිරීම. හරියටම ප්‍රඥාව ඒ වගේම මේ ඔක්කොටම උදව්වක් විදියට හුදෙකලා වාසය කිරීම ඒ කියන්නේ විවේකී ස්ථානවල ඉඳගෙන මේ දේවල් ප්‍රගුණ කරන උත්සාහ කරන එක හ්ම් ඉතින් මේ අත්තිවාරම මේ සීල සමාධි ප්‍රඥා කියන අත්තිවාරම ශක්තිමත් නම් ඒ මත ඕනෑම යහපත් දෙයක් ඒ කියන්නේ මුලින් කිව්ව ඕනෑම ආකාංකාවක් ඉටු කරගන්න පුරුවන් කෙනෙක් තමයි මෙතන උද්දීපනය වෙන්නේ. හරිම පැහැදිලි. එතකොට ඒක හරියට ශක්තිමත් අත්තිවාරයක් උඩ ගෙයක් හදනවා වගේ ඒ අත්තිවාරයේම ශක්තිමත් නම් උඩටට්ටු කීපයක් වුණත් හදන්න පුළුවන්. ඕ හරියට මේ වගේ අත්තිවාරයම තමයි වැදගත්ම. හොඳයි. එහෙනම් අපි බලමු මේ පොදු පිළිවෙත මේ ශක්තිමත් අත්තිවාරයම උඩ ගොඩනගන්න පුළුවන් කියන අර ආකාංක්ෂාවන් බලාපොරොත්තු මොනවද කියලා ටිකක් විස්තරාත්මකව. හොලයි. මුලින්ම කතා කරමු අර සමාජීය හා භෞතික පැත්ත ගැන. භික්ෂුව කැමැතිනම් මම සෙසු සබ්‍රමචාරීන් වහන්සේලාට ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕනේ, ගරු කටයුතු කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඔව් අනිත් අය මට කැමැති වෙන්න ඕනේ, ගරු කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒකටත් මේ සීල සමාධි ප්‍රඥා පිළිවෙතමද අවශ්‍ය. ඔව්. සූත්‍රය පැහැදිලිව කියනවා එහෙම කැමැතිනම් කරන්න ඕනේ අර මුලින් කියපු දෙමයි සීලය සම්පූර්ණ කරන්න ඕනේ සිත එකඟ කරගන්න ඕනේ ධාන වඩන්න ඕනේ විදර්ශනා වඩන්න ඕනේ හුදකලාව ඉන්න ඕනේ. එතකොට ඉබේම අනිත් අයගේ ගෞරවය ආදරය ලැබෙනවා. ඒක හරි පුදුමයි නේද අපි සාමාන්‍යයෙන් හිතන්නේ ගෞරවය දිනා ගන්න වෙනම ක්‍රම තියෙනවා කියලා. ඒ වගේම තමයි ලෝකයේ හැම වෙන්න පුරුවා. හැබැයි ධර්මයේ හැටියට අභ්‍යන්තර ගුණය වර්ධනය වෙනකොට බාහිර ගෞරවය ඉබේම ලැබෙන දෙයක්. ඒ වගේම තමයි ජීවිතයට අවශ්‍ය අර සිව්පසය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය ඒව අමාරුවේ නැතුව ලේසියෙන් ධාර්මිකව ලබන්න කැමතිනම් ඒකටත් මේ පිළිවෙතම තමයි. ඒ කියන්නේ හොදට සිල් රකින්න භාවනා කරන භික්ෂුවට දායකයෝ ඉබේම ඇදිලා එනවා කෙනෙක්ද? ඔව්, ඒ වගේ දෙයක්. ඒ භික්ෂුවගේ තියෙන ගුණවත්කම නිසා තේජස නිසා දායකයන්ට පහ දෙන්න හේතු වෙනවා. එතකොට අවශ්‍ය දේවල් ලැබෙන්න එක පහසු වෙනවා. අයාචිතවම ලැබෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ තවත් දෙයක් තියෙනව නේද? ඒ ලැබෙන දේවල් පාවිච්චි කරන විදිය ගැනත්. ඔව් ඒකත් හරි වැදගත්. Taman යම් කිසි සිව්පසයක් ලබනවා නම් ඒක පූජා කරපු දායකයන්ට එකෙන් මහත්ඵල මහානිසංස ලැබෙන විදිහට ඒක පරිභෝග කරන්න කැමති නම් ඒ කියන්නේ නිකම්ම පාවිච්චි කරලා ඉවර කරනව නෙවෙයි. නෑ. ඒක ධර්මානුකූලව ප්‍රයෝජනවත් විදිහට Tamanගේ ශීල සමාධි ප්‍රඥා වර්ධනයට හේතු වෙන විදිහට පාවිච්චි කරනව නම් ඒ පූජාව මහත්ඵල වෙනවා. ඒකටත් අර මූලික පිළිවෙතමයි අවශ්‍ය. හරිම පුදුමයි. එකම යතුරකින් දොරවල් කීයක් කැරෙනවද වගේ. ඔව් තව දෙයක් තියෙනවා මිය පරලෝකීය ඥාතින් ගැන. ආ ඒ ගැනත් කියවෙනවද? ඔව් භික්ෂුවක් කැමතිනම් මගේ මියගිය ඥාතීන් ලේනෑයන් මාව සිහි කරලා පැහැදුනොත් ඒ පැහැදීම ඔවුන්ට මහත්ඵලදායක වෙන්න ඕනේ කියලා. හ්ම්. ඒ කියන්නේ එයාටත් යහපතක් වෙන්න. ඔව්. ඔවුන්ටත් යහපතක් සැලසෙන මට්ටමට ඒ පැහැදීම බලවත් වෙන්න නම් ඒ භික්ෂුව අර කියපු විදියට සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. එතකොට ඒ භික්ෂුව ගැන හිතලා පහදින එකත් බලවත් පිනක් වෙනවා. හොඳයි ඒ සමාජීය සහ භෞතික පැත්ත අපි දැන් හැරෙමු මානසික දියුණුව පැත්තට. සමහර වෙලාවට හිතේ ඇතිවෙනවනේ ඇරතිය කියලා දෙයක්. ඒ කියන්නේ කුසල් දහම් වලට භාවනාවට හිත යොමු කරන්න බැරි කම්මැලි ගතියක්, නොයැලෙන ස්වභාවයක්. ඔව්, අලසකම, උදාසීන බව වගේ. ඒක පාලනය කරගන්න, ඒකෙන් මිදෙන්න කැමති ඒකටත් මේ පිළිවෙතමද? අනිවාර්යෙන්ම අර කියේ සීල සමාධි කියන පදනම ශක්තිමත් වෙනකොට හිතේ විසිරීම් චංචලකම් කම්මැලිකම් අඩු වෙනවා. සමාධිය දියුණු වෙනකොට අරතියට ඉඩ නැතිව යනවා. හ්ම් ඒ කියන්නේ හිත එකඟ වෙනකොට අර කම්මැලි ගතිය නැති වෙලා යනවා. ඔව් හිතේ වීරිය උනන්දු ඇති වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත. සමහර වෙලාවට බය උපදින දේවල්, බිරාන්ත වෙන දේවල් එනවා. ඔව්, තනියම ඉන්නකොට උනත් එහෙම වෙන්න පුළුවන්. ඔව්. එහෙම බය, ත්‍රාසය ආවම ඒකට යට නොවි ඒක මැඩගෙන ඉන්න කැමතිනම් ඒකටත් මේකම උත්තරේ. ඒකටත් මේකම තමයි. සමාධිය දියුණු කරපු කෙනාගේ හිත ස්ථාවරයි. ලේසියෙන් කම්පා වෙන්නේ නැහැ. එන බිය උපදවන අරමුණ නුවණින් දකින්න පුළුවන්. මේක නිකම්ම හිතේ ඇතිවෙන දෙයක්, මේකට බය දෙයක් නෑ. නෑ කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ කියන්නේ සීලය සමාධිය කියන ඒවා නිකම්ම නීති රීති ටිකක්වත් හිත එකතන තියාගන්න එකක්වත් නෙවෙයි. ඒකෙන් ලොකු මානසික ශක්තියක් දරාගැනීමේ හැකියාවක් ලැබෙනවා. හරියටම ඒක තමයි. ඒ වගේම තව ටිකක් ගැඹුරට ගියොත් අර ධාන සමාපatti තියෙනවනේ. ඔව්. රූපාවචර අරූපාවචර ධාන. ඔව්. ඒ කියන්නේ හිතේ ඊටාම ගැඹුරු ඒකාග්‍රතාව අවස්ථා. ඒවත සමවදින්න ඒවා මේ ජීවිතේදීම සුවසේ පහසුවෙන් ලබන්න කැමතිනම්. ඒකට අර මූලික පදනම තමයි අවශ්‍ය. සීලය පිරිසිදු නැත්තුව සමාධිය හරියට වඩන්නේ නැතුව ධාන ලබන්න බෑ. ඒ කියන්නේ ධාන කියන්නේ නිකම් හිතලා ලබන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඒකට ක්‍රමානුකූලව වඩන්න ඕන පදනමක් තියෙනවා. අනිවාර්යෙන්ම. ඒ පදනම තමයි මේ සූත්‍රය නැවත නැවතත් අවධාරණය කරන්නේ. හරි. එතකොට අපි දැන් කතා කළේ සමාජ ප්‍රතිලාභ, මානසික දියුණුව, ධාන සමාපatti. දැන් අපි යනවා තවත් ඉහළ තලයකට. ඒ තමයි මාර්ගඵල ලැබීම. ඔව්. ලෝකෝත්තර මාර්ගයට පිවිසීම. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි කියන ස්තත්‍යයන්. හ්ම්. ඒ කියන්නේ සතර ආපායෙන් මිදන සෝතාපන්න භාවයටපත් වෙන්න භික්ෂුවක් කැමතිනම් එතනටත් මේ එකම පාරමද? ඔව්. සෝතාපන්න වෙනවා කියන්නේ සංයෝජන තුනක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස ප්‍රහීන කරන එකනේ. ඔව්. ඒ සංයෝජන ප්‍රහීන කරන්නම් සීලය පිරිසිදු වෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ. ඒ වගේම ලෝකේ යථාර්ථය, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය අවබෝධ කරන ප්‍රඥාව, ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. ඉතින් ඒකටත් අවශ්‍ය වෙන්නේ අර මූලික අංග තුනම තමයි. එතකොට සකදාගාමි වෙන්නේ. ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ තවදුරටත් තුනී කරගන්න ඒකටත් එහෙමයි අර සීල සමාධි ප්‍රඥා මාර්ගයේ තවදුරටත් වඩන්න ඕනේ. එතකොට රාග ద్వේෂ මෝහ තවදුරටත් දුර්වල වෙලා සකදාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්. ඊළඟට අනාගාමි தත්ත්වය. ඒ කියන්නේ පංචකාමයන්ට අදාළ බන්ධන සම්පූර්ණයෙන්ම නැති කරලා. ඔව් කාමරාගයයි පටිගයයි සම්පූර්ණයෙන්ම නැති කරලා ඒ தත්වෙටපත් වෙන්න කැමැතිනම් ඒකටත් වඩන්න ඕනේ මේ මාර්ගෙම තමයි. සූත්‍රය අනාගාමි භික්ෂුව ගැන විශේෂ දෙයක් කියනෝ නේද? ඔව් අනාගාමි ඵලයටපත් වුන භික්ෂුව මරණින් මතු සුද්ධාවාස බඹලොවක ඕපපාතිකව ඉපදිලා එතනදිම පිරිණිවන් පානවා කියලා සඳහන් වෙනවා. නැවත මේ කාම ලෝකෙට එන්නේ නැහැ. ඒ කියන්නේ නිවනට හරිම ආසන්න තත්ත්වයක්. ඔව්. එහෙමයි. ඉතින් මනන්න සෝතාපන්න වෙන්නත් සකදාගාමී වෙන්න තනාගාමී වෙන්නත් ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ පියවරින් පියවර ඉස්සරහට යන්නත් අවශ්‍ය වෙන්නේ එකම මූලික පිළිවෙතක්. ඇත්තට මේක හරිම ප්‍රබල අදහසක් නේද? සාමාන්‍යයෙන් අපි හිතන්නේ එක එක තත්ත්වයන්ට වෙන වෙනස් දේවල් කරන්න ඕන කියලා. හැබැයි මෙතන කියන්නේ අත්තිවාර්ම ශක්තිමත් කරගන්න ඒකම තමයි හැමදේටම තියෙන මඟ කියලා. ඔව් ඒක තමයි හරය. මොනවද ඕනේ කියනවට වඩා කොහොමද ඒක කරන්නේ කියන එකට අවධානය යොමු කරන්නේ. ඒ වගේම තමයි තව විශේෂ කාරණයක් තියෙනවා අභිඤ්ඤාලාභය ගැනක් මේ සූත්‍රය කියවෙනව නේද? ඔව් අභිඤ්ඤා ගැනත් කතා කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් හැකියාවන් ඉක්මවා ගියපු විශේෂ ඥාන විශේෂ බලයන්. හ්ම්. 이르දිවිද ඥානය වගේ. මොනවද 이르දිවිද කියන්නේ? ඒ කියන්නේ එකම කෙනෙක්ට බහුරූප මවන්න පුළුවන්කම, බිත්ති හරහා, පර්වත හරහා යන්න පුළුවන්කම, පොළොවේ කිමිදිලා යන්න පුළුවන්කම, වතුර මත ඇවිදින්න පුළුවන්කම, හසින් යන්න පුළුවන්කම, සඳ හිරු අතින් අල්ලන්න පුළුවන් තරම් බලවත් වීම, බ්‍රහ්ම ලෝකයේ දක්වා උනත් කයින් වසඟේ පවත්වන්න පුළුවන් වීම වගේ අසිරිමත් දේවල්. ඒ වගේ බලයක් ලබන්න කැමති නම් ඒකටත් අර මූලික පිළිවෙත් තමයි සීලය සමාධිය ප්‍රඥාව විශේෂයෙන්ම සමාධිය ඊටාම දියුණු තලයකට ගේන්න ඕන ධානා සමාපatti හරහා ඒ කියන්නේ මේවා නිකම් මැජික් වගේ දේවල් නෙවෙයි කොහෙත්ම නෑ මේවා දියුණු කරගත්තු මානසික ශක්තිය ප්‍රතිඵල ඒකට පදනම අර හික්මීමමයි තම මොනවද අභිඥා තියෙන්නේ දිබ්බසෝත ඥානිය තියෙනවා ඒ කියන්නේ දිව්‍යමය කන මිනිසුන්ට ඇහෙන සීමාව ඉක්මවලා දිව්‍ය ලෝකවල ශබ්ද, දුරතැන්වල ශබ්ද, ඒ වගේ දේවල් ඇහිමේ හැකියාව. ඒකටත් අර පිළිවතමද? ඔව්. ඒකටත් එහෙමයි. තව තියෙනවා චේතෝපරිය ඥානිය. ඒ මොකද්ද? ඒ කියන්නේ අනුන්ගේ සිත් දකින නුවණ. වෙන කෙනෙක්ගේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය, එහෙම නැත්නම් ඒවා නැති බව, හිත එකඟ වෙලාද නැද්ද, හිත මිදිලාද නැද්ද වගේ දේවල් Tamanගේ හිතෙන්ම දැනගන්න පුරුවන්කම. ඒකත් හරිම පුදුම හැකියාවක්. ඔව්. ඒකත් අර සීල සමාධි ප්‍රඥා පදනමමයි. ඊළඟට පුබ්බේනි වාසානුස්සිතී ඥානිය. ආ පෙර බව දකින්න එක. හරියටම තමන්ගේ එක භවයක් දෙකක් විතරක් නෙවෙයි සිය දහස් ගණන් කල්ප ගණන් ආපස්සට තමන්ගේ පෙර භවයන් ඒ භවවල නම් ගම් සැප දුක් විඳ හැකි ආයුෂ්‍ය ප්‍රමාණය වගේ සියලු විස්තර සහිතව සිහි කරන්න පුළුවන්කම. ඒක ලබන්න කැමති කෙනාත් අර පිළිවෙතම අනුගමනය කරන්න ඕන. ඔව්. තව තියෙනවා දිබ්බ චක්කු ඥානය. ඒකෙල දිවෙස. ඒකේ මොකන්ද වෙන්නේ? ඒකෙන් පුළුවන් සත්වයන් මැරෙන හැටි, නැවත උපදින හැටි, ඒ අය හොඳ නරක උසස් පහත් විදියට උපදින්නේ Taman කරගත්ත කර්මවලට අනුවගව දකින්න. සුගතියට දුගතියට යන්නේ කර්මාලු රූපව බව පිරිසිදුව දකින්න නුවණ. ඉතින් මේ 이르දිවිද, දිබ්බසෝත, චේතෝපරිඥාණය පොබේනිවාසාන ස්ථිති ඥානය, දිබ්බ චක්කු කියන මේ පංච අභිඥාවන් ලබන්න කැමති නම් ඔව්. මේ හැම එකටම අවශ්‍ය වෙන්නේ අර මුලින් කියපු සීලයේ පිහිකලා, සමාධිය වඩලා, ප්‍රඥාව දියුණු කරගෙන හුදකලාවේ ඒ දේවල් ප්‍රගුණ කිරීම කියන එකම පිළිවෙත. ඒකාන්තයෙන්ම මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මේ අద్భుත වගේ පේන හැකියාවන් පවා රඳා පවතින්නේ අර මූලික හික්මීම මතමයි කියන එක. ඒ පදනම නැතුව මේ කිසි දෙයක් ලබන්න බෑ. හරි. දැන් අපි කතා කළා සමාජ ප්‍රතිලාභ, මානසික දියුණුව, ධානා මාර්ගඵල, අභිඥා ගැන. මේ හැම දෙයකම වඩා උතුම් මේ හැම දෙයකම එහා ගියුතු අවසාන ඉලක්කයකුත් තියෙනවනේ. ඔව්. ඒ තමයි මේ දුක්ඛිත සංසාර ගමනෙන් සම්පූර්ණයෙන්ම මිදීම. ඒ කියන්නේ සියලු කෙලෙසුන් නැසලා ආශ්‍රය ක්ෂය කරලා මේ ජීවිතේදීම නිවන් දැකීම, අරහත් වේදපත් වීම. ඕ උතුම් අරහත් ඵලයේ සාක්ෂාත් කර ගැනීම, චේතෝ විමුක්තිය සහ පඤ්ඤා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කර ගැනීම සහ ප්‍රඥාවෙන් ඒ නිදහස අවබෝධ කර ගැනීම. හරියටම. ඉතින් යම් භික්ෂුවක් මේ උතුම්ම ඉලක්කයට අරහත්වයටපත් වෙන්න ආකාංක්ෂා කරනව නම් කැමති වෙනව නම් එතකොට ඒකට වෙනම විශේෂ ක්‍රමයක් තියෙනවද? නෑ. ඒකටත් අවශ්‍ය වෙන්නේ අර මූලික පිළිවෙතමයි. සීලය සම්පූර්ණ කරලා සමාධිය ඉහළටම දියුණු කරලා ඒ සමාධිමත් සිතින් ලෝකේ යථාර්ථය විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන සියලු ආශ්‍රවයන්, ඒ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන කෙලෙස් මුල් සිඳ බිඳ දාලා ඒ උතුම් අරහත්වයට පත්වෙන්නත් අවශ්‍ය වෙන්නේ මේ ත්‍රිශික්ෂාවම තමයි. ඒ කියන්නේ මුලින් ඉඳන් අගටම තියෙන්නේ එකම මාර්ගයක්. එකම මාර්ගයක්. පටන් ගැනීමේ ඉඳන් ඉහළම ඉලක්කය දක්වාම යන්න තියෙන්නේ එකම පාරක. ඒකාන්තයෙන්ම. ඉතින් බලන්න මේ සූත්‍රය කොච්චර පැහැදිලිව අවධාරණය කරනවද කුමක්ද අවශ්‍ය කියනකට වඩා කෙසේද ඒක ලබා ගන්නේ කියන එක. ඒ කියන්නේ පිරිවෙත. ක්‍රමය. ඔව් ක්‍රමය තමයි වැදගත්. එකම ශක්තිමත් පදනමක් මත පිහිටලා ක්‍රියා කිරීමෙන් තමයි මේ කියන කුඩා ප්‍රතිලාභයේ ඉඳලා උතුම්ම අරහත්වය දක්වා ඕනෑම යහපත් පත්වයකට ලැඟා වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ අපි ආක්කංකයේ සූත්‍රයෙන් උගතියුතු ප්‍රධානම පාඩම තමයි භික්ෂුවක් විදිහට අපේක්ෂා කරන දේ මොකක් වුණත් ඒක සමාජ ගෞරවය වෙන්න පුළුවන්, ධාන වෙන්න පුළුවන්, අභිඥා වෙන්න පුළුවන්, අන්තිමට නිවන වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම යන්න තියෙන මඟ වැටිලා තියෙන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව සහ ඒකට උපකාරී වෙන හුදෙකලාව කියන මේ මූලික පිළිවෙත් ටික අකණ්ඩව හරියට වඩන එක තුලින් කියන එක හරියටම හරි. ඒක තමයි සාරාංශය. දේශනාව අවසානයේදීත් භාග්‍යවතුල් වහන්සේ ආයමත් සැරයක් අර මුලින් කියපු සීලය සම්වරය යහපත් පැවැත්ම ශික්ෂා පඩවල හික්මීම කියන කාරණා ටික මතක් කරනෝ නේද? ඔව් අවසානයේදී ඒ ටිකම තමයි අවධාරණය කරන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ගොඩනැගිල්ලම රදා පවතින්නේ අන්නේ අතිවාරම මතයි කියන එක නැවතත් තහවුරු කරනවා. හරිම පැහැදිලි. අවසාන වශයෙන් අපි සිතන්නට යමක් ඉතිරි කරනවනෝ. මේ අභ්‍යන්තර ගුණධර්මයේ කියන්නේ සීලය වගේ දේවල් මානසික හික්මීම ඒ කියන්නේ සමාධිය සහ නුවණ ඒ කියන්නේ ප්‍රඥාව මේවා වඩන එක තුලින් අපිට අවශ්‍ය කරන අපේක්ෂා කරන තත්ත්වයන්ට ළඟා වෙන්න පුරුවන් කියන මේ ඉගැන්වීම මේක අවුරුදු දහස් ගාණක් පැරණි ඉගැන්වීමක් නේ. මේක අපි අද කාලේ ඉලක්ක සපුරා ගැනීම ගැන කතා කරන විදිහ පුද්ගල සංවර්ධනය ගැන තියෙන නූතන ප්‍රවේශයන එක කොහොමද සසඳන්නේ? ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. නේද? මේ අභ්‍යන්තරිකව Tamanwa වගා කර ගැනීමේ Tamanගේ ගුණධර්ම මානසික ශක්තිය නුවණ වර්ධනය කර ගැනීමේ වැදගත්කම ඒක අදටත් කොච්චර වළංගුද? අද සමාජයටත් මේකෙන් ගන්න පුළුවන් පණිවිඩයක් තේනවද කියන එක ගැන මිනිහි කරලා බලන එක වටිනවා කියලා මම හිතනවා. ඇත්තට මේක ඊටනට වටින කාරණයක්. මේ ගැඹුරු සාකච්ඡාවට බොහොම ස්තුතියි. ඔබටත් එසේමයි.